එහෙනම් කාල වේලාව දෙම වෙන නිසා අපි ධර්ම සාකච්ඡාව නිමා කරමු. ඉතින් විශේෂයෙන් සිහිපත් කරන්න ඕන ලබන සතියේ අපිට ධර්ම සාකච්ඡාව පවත්ව ගන්නට අවකාශ නැති වෙනවා. හුඟා දුරබැහැර වඩින්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ලබන සතියේ ධර්ම සාකච්ඡා පැවැත්වෙන්නේ ඊළඟ සතියේ නැවත ධර්ම සාකච්ඡා පැවැත්වෙනවා. දැන් අපි අද දවසේ වෙනකොට පාරමිතා පිළිබඳ මූලික පැහැදිලි කිරීම සිද්ධ කරලා නිම කළා. එතකොට අපි ඊළඟ සතියේ ධර්මදේශනාව සහ සාකච්ඡාවෙන් දාන පාරමිතාව පිළිබඳ මූලික පැහැදිලි කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම විශේෂයෙන් සිහිපත් කරන්න ඕන අර අපේ මව්තුමියගේ ජන්මදිනය නිමිති කොටගෙන අපි අදහස් කළා දරුවන්ට කිරි දෙන මව්වරු 110 දෙනෙකුට පමණ සාමාන්‍යයෙන් රුපියල් 10000ක පමණ වියලි සලාක මලු පරිත්‍යාග කරන්න සිල් රැදිත් සමග ඒකට බොහෝ දෙනෙක් අපට ආධාර කරලා තිබුණා ඒ පින්කම අනිද්දා දවසේ සිද්ධ වෙනවා ඉතින් ඒ සඳහා දායක වුණු සහ සම්බන්ධ වුණු උපකාර කළ සියලු දෙනාටම උපනුපන්න ආත්ම භාවයන්හි දුර්භික්ෂයකදී උනත් ආහාර පාන ලබන්නට අවශ්‍ය මොහොතේ Tamanට අවශ්‍ය සම්පත් සාධනය වෙන්නට නිවන් දකින්නතේ සුවසේ ගුණධර්ම වඩන්නට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ලැබෙන්න දෙව් මිනිසුන්ගේ සහයෝගය ලැබෙන්නට සහ සුඛ ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්න ඒ සියලු කුසල් උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරමු. අද දවසේ අපි හැමදෙනාම එකතු වෙලා අදත් වටිනා දහම් කරුණු සාකච්ඡා කළා. හැමදෙනාම හොඳ ප්‍රායෝගික ප්‍රශ්න මතු කළා. ඒ තුලින් ජනිත කරගත් කුසලයක් ඔබ අප හැමදෙනාටම ප්‍රඥාව අවදි කරගෙන සුවසේ නිවන් දකින්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම දරොස්සයි. සාදු සාදු සාදු. අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් වුණෙන් ධර්මයේ දේශනා කර සහ අපගේ දහම් ගැටළු වලට පිළිතුරු සැපුව වහන්සේට පතන්නා වූ කාලයකින් කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට මේ කුසල කර්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අවසරයි.